ටෝකියෝවට ඒමෙන් මට සිදු වූයේ මාගේ ਸੰతాපය වැඩි කර ගැනීම පමණය. කියතෝ විහිදී මාගේ සිතට එක මොහොතකවත් සැනසෙල්ලක් නොලැබුණු නමුත් මම කෙසේ හෝ ඉවසාගෙන සිටියේ නම් මාගේ දුක කෙමින් නිවි යන්නට ඉඩ තිබුණේ යැයි මට සිතුණි. මම ටෝකියෝවට ආවේ නොරිකෝ හමු නොවි සිටිය නොහැකි නිසාය. එහෙත් මට හමු වූයේ මා කලින් දැනගෙන සිටි නොරිකෝ නොවේ. ඈ දැන් වෙනම ස්ත්‍රියක්ය. මා ඈගේ සමීපයට ආ නමුත් ඈ මා කෙරෙන් බොහෝ ඈත් බව මට අවබෝධ විය. ඈගේ සිත ඒ තරම් වෙනස් වූයේ නම් ඇයි ඈ මගේ ඒමට අනුබල දුන්නේ? හිදොජිගේ ලියුම ලැබුණු විට මම ටෝකියෝවට නොයීමට තීරණය කරගතිමි. ඒ තීරණය අනුව මට ක්‍රියා කරන්නට ඉඩ නොදුන්නේ ඈය. මම එවෙලේ නොආවේ නම් මට කුමක් වේදයි මම නොදනිමි. එහෙත් කුමක් වෙතත් මට මෙබඳු දුකක් නම් විඳින්නට වන්නේ නැත. මට දැන් සිදු වූයේ මහත් අකරතැබ්බියකි. මට මෙහි සිටිය නොහැකිය. ආපසු යාමටද මගක් නැත. තමා කළ වරදේ බරපතලකම නොරිකෝට නොතේරෙනවා ඇත. ටෝකියෝ වැනි විශාල නගරයක කෙනෙකු තනිවීම කොතරම් භයානකදයි නොරිකෝ නොදනී. කවර ලෙසකින් කාලය ගත කරන්නටද කියා මා නිතර කරදර වූයේය. එතරම් විවේකයක් මට කිසි කලක ලැබෙන්නේ නැත. දවසේ 24 පැය මාගේ වැඩ කටයුතු හමාර කිරීමට මදි වගේ මට කලින් දැනුණේය. විවේකයෙන් කල් යැවීමට මට පුරුද්දක් නොතිබුණි. දැන් මේ කාලයෙන් ප්‍රයෝජනයක් ගත යුතුයයි මා සිතුවෙමි. එවිට මාගේ සිත් ඇවුල්ද මට අමතක කළ හැකිය. මම කොකුසායි බුංකාෂින් කොකයි පුස්තකාලයට ගියෙමි. වරක් මිතුරෙක් මා එතනට ගෙන ගොස් පුස්තකාලයේ බාරතැනැත්තා මට හඳුන්වා දුන්නේය. දෙවැනි වර පුස්තකාලය සොයාගෙන යාමට මට පැයක් දෙකක් පමණ ගත විය. අන්තිමට මා තන සොයාගෙන පැමිණි විට එහි සේවයේ යෙදී සිටි ස්ත්‍රීහු තිදෙනෙක් දවල් ආහාර කමින් සිටියහ. පළමුදා ගිය වේලේ මා ඔවුන් දුටුවේ නැත. ඕහු මා දැක මදක් කලබල වූහ. ඔවුන් කෑම කන වේලේ මා පැමිණීම නොයුතුයයි මට සිතුනි. පුස්තකාලයේ බාර තැනැත්තා පළමු දින මට දුන් කාඩ්පත මම ඔවුන් ඉදිරියේ තැබුවෙමි. ඉංග්‍රීසි පොත් තිබෙන රාක්‍ය දෙසට ඕහු මාගෙන ගියහ. එහි ජපානයේ ගෙන ලියන ලද නොයෙකුත් වැදගත් පොත් තිබුණි. ඉංග්‍රීසියෙන් උවද ගෙන්ජි මුගගතරියා කවදා නමුත් සම්පූර්ණයෙන්ම කියවිය යුතුයයි මාගේ අදිෂ්ඨානයක් විය. එහෙත් මට එබඳු කටයුත්තක් සඳහා සිත එකඟ කරගත නොහැකිය. අවුරුදු 50කට පමණ උඩදී පරිවර්තනය කරන ලද නාට්‍ය පොතක් මට හම්බ විය. එහි ඇතුළත් නාට්‍යයන් අතර මා දිනක් ටෝකියෝ ශාලාවේහි දුටු නාට්‍යයක්ද විය. එය දුටු වේලේ මට එය හොඳින් අවබෝධ නොවිය. බලන්සාදන්නෙකු තම වළඳට අමුතු වර්ණයක් කැවීම සඳහා දරූ ප්‍රාත්‍ය ඒ නාට්‍යයෙන් කියවුනි. අවසානයේ තම උදුනට දර ගැනීමටවත් මුදල් සොයාගත නොහැකි වූ ඔහු තම ගෙට ගිනි තබා වළඳ පිලිස්සූ සැටි එහි දක්වා තිබුණි. ඉංග්‍රීසි පරිවර්තනයේ පිටු දෙකක් පමණ මම කියවුවෙමි. සුවල්ප වේලාවකින් මම පොත පසකින් තබා පසුව ඇවිත් ඒ බැලීමට අදහස් කරගෙන පුස්තකාලයෙන් පිටත්ව ගියෙමි. බස් පොලේදී මා කලින් දැන සිටි ඇමරිකානු ස්ත්‍රියක් මට හමු විය. ඈසෙසු ඇමරිකානු ස්ත්‍රීන් මෙන්නව මුදු මොලොක් කතාවෙන් යුතු රෝමත් තරුණියක් වූවාය. ඇය මට පළමු වරට හමු වූයේ ඇගේ ස්වාමියා සමගය. ඔහු අවලස්සන මුහුණකින් යුත් දැවැන්ත පුරුෂයෙකු විය. පුස්තකාලයට ගියාදයි ඇය මගෙන් ඇසුවාය. මම එතෙන්ට ගිහිල්ලා තමයි මේ ආපහු යන්නේ. පුස්තකාලයේහි ඇය සිටිනු මම නොදුටුවෙමි. හොඳ පොත් ටිකක් තියෙනවා ඒකේ නේද? මම ඇසිමි. ඔව් ජපානය ගැන ලියවිලා තියෙන ඉංග්‍රීසි පොත් බලන්න නම් මේ පුස්තකාලයට තමයි එන්න ඕන. මා කොයිබයන්ට දැයි තීරණය කර නොතිබුණු හේයින් ඇය නැංග බසයට මමද නැංගෙමි. මම කන්දාවලට යනවා පොත් සාප්පු බලන්න. හරිම වටින පරණ පොත් හම්බ වෙනවා එහි. ඈ කීවාය. පරණ උකියෝ ඒ සිතුවමුත් හම්බ වෙනවා ලාබට නේද? මාද කන්දාවට ගොස් හොඳ පොත් ටිකක් මිලදී ගත යුතුය. එහෙත් මට දැන් පොත් කියවන්නට හිතක් නැත. මේ ස්ත්‍රිය කොයිතරම් වාසනාවන්තද. ඈට කිසි තැවුලක් නැත. ඇගේ සිත සංසුන්ය. ඈ නිදැල්ලේ පුස්තකාලයට ගොස් පොත් කියවයි. පොත් සාප්පුවලට ගොස් දුර්ලභ පොත් ගනී. මට එවැනි සිතක් ලැබිය නොහැකිය. මට කවදාද ආයමත් එසේ නිවිසන සිල්ලේ කාලය ගත කරන්නට ලැබෙන්නේ. ඇමරිකානු ස්ත්‍රියගේ අතෙහි කුඩා අලුත් පොතක් විය. මේ පොත දැකලා තියෙනවාද? මට පුස්තකාලයෙන් හම්බ වුණා. අකුතුගාවාගේ කතාවල අලුත් පරිවර්තනයක්. පොතගෙන මම බැලුවෙමි. එහි ඌ සමහර කතා මා කියවා තිබුණු බව මට සිහි විය. අකුතගාවාගේ කතා හරිම අමුතුයි නේද මම කීවෙමි මම අද කියෙව්වේ මේකේ තියෙන ජිගුකෝහොන් කියන කතාව හරිම භයංකරයි අකුතගාවාට පුදුම විදිහේ කල්පනා ශක්තියක් තියෙන්නේ නැති. ඒ නමට හුරු නමක් ඇති කතාවක් මා කියවා තිබෙන බවක් මට යන්තම් සිහිවිය. ඔව් ඔව් මට මතකයි. ඒකේ නේද එක ස්ත්‍රියක් තමාට අනියම් මාලයක් බැඳගෙන තම පුරුෂයා මරන්නට ආපු තරුණියෙකුට පුරුෂයා නිදන තැන පෙන්නනවාය කියා තමා එතන සිට ඒ තරුණයාගේ කඩු පහරට ගොදුරු වෙලා මැරුම් කෑවේ. නෑ ඒ ජොගු කුමොන් චිත්‍රපටියේ කතාවනේ ඔය කියන්නේ ඒක කුකුචි කන්ගේ නාට්‍යයකින්ගත් කතාවක් මගේ නොදනුවත්කම ගැන මට ලැජ්ජා සිතුනි මම තැන් තැන්වල ඇවිදෙමින් නිකරුණේ කාලය ගත කරමි මේ ස්ත්‍රිය ජපානය ගැන නොයෙකුත් දේ ඉගෙන ගනිමින් ප්‍රයෝජනවත් ලෙස දවස් ගෙවයි බසේ කන්දාවලට පැමිණි විට ඈ මා දෙස ළගන්නා සිනාවක් වෙලා මට අතවනා දැස ගියාය. මම තවත් දුර එම බසෙන් ගොස් මා නොදන්නා පෙදසකදී ගොඩ වී කෝපිහලකට ගියමි. එහි වූ සේවිකාවන් තෙදනා උනුන් ගාවට ලන්නේ මා ගැන කිසිවක් කියනු මම දුටු වෙමි. අනතුරුව එක් තරුණයක් වතුර වීදුරුවක් ගෙනවිත් මාගේ මේසේ මත තබා මට මෙනූ පත දුන්නාය. කෝපි ගෙනෙන මෙන් මම ඈට අන කෙලෙමි. ශාලාවේ ඇතුළත පිටතට වඩා උණුසුම් විය. එහෙත් මා සිටි තැන මට අධික සීතලක් දැනුනි. සේවිකාව මේ බව තේරුම්ගෙන දෝ ගෑස් ලිප ගාව අසුනක වාඩි වෙනමින් මට ආරාධනා කළාය. ඒ වේලාවෙහි කෝපිහලෙහි වැඩි දෙනෙක් නොවූහ. තරුණ යුවලක් කරට කර අත දමාගෙන ඉඳ හිට කෝපි උගුරක් බොවින් මුල්ලක වූ අසුනක වාඩි වී සිටියේහ. කැටිවල මාර්ගයෙන් කෙරුණු හීන් සංගීත හඬක් ශාලාවෙහි පාවෙමින් තිබුණි. එක් පසක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අදින කළු කබායකින් සැරසී කළු කැත්තොප්පියෙක්ද හිසෙහිලාගත් තරුණයෙක් මද එළියෙහි පොතක් කියවෙමින් සිටියේය. ඒ එළියෙන් ඔහුට කෙසේ අකුරු පෙනේ දැයි මම පුදුම වීමි. මමද පුවත්පතක් කියවන්නට තැත් කළෙමි. එහෙත් නොබෝ වේලාවකින් මාගේ දෑස් රිදෙන්නට විය. මා ඊතා හිමිහිට උගුර උගුර බැගින් කෝපි බිව් නමුත් පැය භාගයක් ගතවන්නට පෙර මාගේ කෝපි කෝප්පේ හිස් විය. මේ ළඟට මා කෙසේ කාලය ගෙවන්නද? තවත් කෝපි කෝප්පයක් ගේනෙන්නට කිව්වොත් සේවිකාවන් පුදුම වෙනවා ඇත. ඇරත් මට තවත් කෝපි බිව නොහැකිය. මගේ අත වේඋලයි. මගේ පපුවද නිතරම වේගයෙන් ගැහේ. අධික ලෙස කෝපි බීම මාගේ ශරීරයට ඔරොත්තු දෙන්නේ නැත. මේ කෝපි බොහොම සැරයි. කොපමණ කිරි දැම්මත් කසායක් වගේ තිත්තයි. මම කෝච්චියක නැග පුළුවන් තරම් ඈත ගොස් සවස් වෙන විට සංගොංජාවට යාමට සිතා ගත්තෙමි. කවර අතකට යන එකක් වුවද මම පළමුවෙන් යන කෝච්චියේ නගිමි. ආපසු එන විට කිසිවෙකුගෙන් මාර්ගයේ අසාගෙන මට ආ හැකිය. මා කුමකටද විහිං මෙවැනි දුකක් විඳින්නේ? ටෝකියෝවේ කෝච්චිවල තෙරපි තෙරපි යාම කවර විනෝදයක්ද මිනිස්සු තල්ලු කර කර නගිති බසිති තල්ලු වීගෙන තල්ලු වීගෙන එක පැත්තකට ගොස් දොරගාව තද වුණු එක් ස්ත්‍රියගේ දෑස් වලින් කඳුළු පිරුණු සැටි මම දුටු වෙමි. ගෙදර හා වෙනත් තැන්වලදීද මේ තරම් විනීත ලෙස හැසිරෙන ජපනුන් ඇයි කෝච්චිවලදී බස්වලදී මෙසේ රකුසල් ලෙස හැසිරෙන්නේ? ලොකු පොට්ටනිය අතින්ගෙන කෝච්චි වලට ඉතා අමාරුවෙන් ගොඩවන කුඩු මහල්ලෙකුට උවද පිරිමියෙක් නැගිට අසුණක් නොදැනී දෙකට නැවී පටිවලට එල්ලීමට තරම්වත් උස නැති ඒ මහල්ලන්ගේ මුහුණු වල නොයෙක් කම්කටොළු ඉරි ඇඳී තිබේ. මට හුස්ම ගන්නටවත් ඉඩක් නැත. පිටත කිසිවක් නොපෙනේ. කුමක්ද මේ මාගේ යන ගමනේ අර්ථය? සිගීවා ශිබුයා දෙගුස්මසු මරදෝ අරගතෝ තෙගසමස්සු තගිහෙන් කොමිමසිතා නියමුවාගේ හඬ කන්දොස් කිරියාවකි තදබද වූ බව සැබෑය. කුමකටද ඒගෙන පුන පුනා කියන්නේ? ඇයි මේ තරම් සෙනඟ පටවන්නේ? මගින්ගෙන් සමාව ඇයි දීමෙන් සියල්ල හරියාවිද? මීළඟට සිබුයා එපමණයි සැලසීමකට ඇත්තේ. එදා මා ආපසු සංගොංජාවට ගියේ හවස 5 මාරට පමණය. ඊතා වෙහෙසට පත්ව සිටි හේයින් මම කාමරයට ඇතුල් වී මෙට්ටේ බිමේලාගෙන හාන්සි ඌයෙමි. චියකෝ කෑම පිසින අතර හිදුජෝ සමග කතා කරනු මට ඇසුනි. ඉඳ හිට හුරතල් ස්වරයකින් යුකිකෝ චන් හොඳ ළමයානේ දඟ කරන්න එපායයි කීවාය. සුවල්ප වේලාවකින් ඈ මට අඬ ගැසුවාය. දෙවුන්දරා සංකෑම කමුද අප තිදෙනා කමින් සිටින අතර නොරිකෝ පැමිණියාය. ඇය වේලාසනින් ගෙදරා නිසා අප කවුරුත් පුදුම වීමු. ආ නොරිකෝසන් අද කලියෙන් යයි කියමින් චීකෝ නැගිට ඇය සඳහා අමුතුවෙන් එළවලු සහ මාළු ලිපේ තැබුවාය. අපි වෙනදාට වඩා කලින් කාබී අවසන් වූයෙමු. වෙනදා අපි මේසේ ගාව වාඩි වී නොරිකෝ පැමිණෙන තෙක් රැබෝ වනතුරු කතා බහ කරමින් සිටියෙමු. ඈ ආවායින් පසු චියකෝ නැවත තේවක් කරයි. අපි තේ බොමින් තවත් පැයක් හමාරක් ගත කරමු. මා හිදොජි සමග බර සාකච්ඡාවක යෙදී සිටින අතර නොරිකෝ හා චීකෝ එකතු වී අපගෙන නොයෙකුත් දේ දොඩයි. ගිහිලු තහලු කියයි. සහෝදරයෝ දෙන්නෙක් වගේ නොරිකෝ කියනු මට ඇසේ. හැබෑවටම ඔව්. හිදිජෝ සංගේ නහයත් උසයිනේ. කන් දෙකත් ලොකුයි. ඇස් විතරයි ටිකක් වෙනස්. දේවෙන්දරා සංගේ මල්ලි වගේ චීකෝ කියයි. ඈ කිසිවක් නොරිකෝගේ කනට කොඳුරයි. දෙදෙනාම සිනාසෙති. ඇයි hina වෙන්නේ? මම අසමි. චීව්කෝසන් කියනවා දොන්දරා සංගේ මූණ දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැහැලු. නොරිකෝ කියයි. බොරු කියනවා මූණිච්චාවට. මම ලැජ්ජාවෙන් මිරිකමින් කියමි. නෑ ඇත්තමයි හැමතිස්සෙම වෙනස් වෙනවා. විනාඩි දෙකක් එක වගේ නෑ. ජපනුන්ගේ මූණු පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නෑ. හැමතිස්සෙම එක වගේ කියපෝ කියයි. එදා සවස අපි ගී ගැයෙමු. මට සින්දුවක් කියන්නට යයි නොරිකෝ ඇයදුවාය. මා ගිය අවුරුද්දේ ගැයූ විට ඈ ඉතා කැමති වූ සින්දුවක් මට සිහි විය. හරි දුක සින්දුවක් කියකෝ කීවාය. සාන්ත හැඟීමක් ඇති කරවන විදියේ තාලයක්. අප සියලු දෙනාම එකට ගායනා කළෙමු. ලංකාවේ සින්දු ඔක්කොම ඔය වගේද කියකෝ ඇසුවාය. නෑ වෙන විදිහේ සින්දු තියෙනවා යයි මා සිනාසෙමින් පිළිතුරු දුනිමි. දේවොන්දරාසන් කැමැති දුක් සහිත තාලවලටනේ මම කැමැති ජපන් ගැමි ගීවලට කියන්නේ එකක් යයි මම චීකෝට ආරාධනා කළමි. අනේ මට බෑ සින්දු කියන්න. ඔය හිදුජෝසන්ට කියන්න. එයාගේ කටහඬ හරි ලස්සනයි. කියන්න හිදුජෝසන් මම පෙරෙත්ත කළමි. කියන්න ඉස්සුකෝනෝ කොමරු උතා කියන දරු නැලවිල්ල මං ඒකට හරි ආසයි. ඒකත් කනගාටුදායක සින්දුවක් නේ. ඒකයි දෙවෙන්දරාසන් කැමති. කියකෝ කීවාය. හිදජී ඒ ගැමි ගීය ගායනා කළේ මා සාමාන්‍යයෙන් අසාපුරුදු නාසිකා හඬින් නොව උග්‍ර යටින් උපදවන ලද මන්ද්‍ර ස්වරයකිනි. ඔහුගේ ලොකු කටහඬ ගේ පුරා පැතිරී යත්ම අප සියලු දෙනා තුළම මහත් කාන්සියක් පහළ විය. දිනක් කියොතා නගරයට ආසන්නව පිහිටි පුරාණ රාජධානියක් වූ නාරා නගරයට මා ගොස් පන්සල් හා දේවාල බලමින් ඇවිදි අතර යුද්ධයේදී එක කකුලක් කැඩුණු බටයෙක් සුදු ඇඳුමක් ඇඳගෙන අතින්ගත් පියානෝ එකෝඩෙනියක් වයමින් ඒ ගීය ගැයූ සැටි මට සිහිවිය. යන එන අය ඔහුගේ උරහිසින් එල්ලුණු පින් කැටයට යෙන් 10 කාසියක් දමා ගියේය. මම දුප්පත් හිඟන කෙනෙක්. යාන්තමින් දෙවේල යැපෙන. ඒ අය නම් පොහොසත් අය. පළඳින හොඳ සිනිඳු වැඳුම්. මලවුන්ගේ අවුරුදුදා තමයි මගේ අන්තිමදා. අවුරුදුදා ගෙවී යත්න මම මෙතනින් තුරන් වෙනවා. ඉක්මනින්ම නැවත එතොත් මලවුන්ගේ අවුරුදුදා මටත් නැවත එන්ට ඇහැකි මලගිය ඇත්තන් කැටුවම මම මැරුණයි කියලා කවුද? ඔය හැටි දුක් වෙන්න ඉන්නේ. පිටිපස්සේ කඳු ගැටේ රැහැయ్యෝ නම් ඔහෙ හඬාවි. මගේ හුස්ම ගිය දාකට පාර අයිනේ වල දමාවි. ජන එන අය සොහොන උඩට මලක් විසි කරලා යාවි. මොන මලක්ද විසි කරන්නේ? සුබුකි මලක් විසි කරන්නේ. කවුද දිය බිඳක් ඉහින්නේ? අහසේ දෙයියෝ වැහි ඉහින්නේ. අද වතුර උණු කරලා තියෙනවා දෙවුන්දරාසන් නානවා නම් ඉස්සෙල්ලා නාන්න චියකෝ කීවාය එපා මං අද නාන්නේ නෑ සීතල වැඩි සීතල කොට එපෑ නාන්න නෑවාම සීතල අඩු වෙනවා නොරිකෝසන් නානවාය පස්සේ යයි නොරිකෝ කීවාය හිදුජිහා චියකෝ ද නා තම කාමරයට ගියහ ලොරිකෝ සහ මම එතෙක් වේලා සින්දු කියමින් කෑම කන කාමරෙහි රැඳී සිටියෙමු. ඈ ගියා වරුද්දේ මගේ නිවසට ගෙන ආ සින්දු පොත එදා එළියට ගත්තාය. අපි පරණ සින්දු කීපයක් ගැයුමු. හිතජි සහ කීකෝ නින්දට ගිය හේයින් මමද නැගිට මාගේ කාමරය දෙසට ගියමි. නාන කාමරයේ පිහිටියේ මගේ කාමරයට ඉදිරිපසිනි. වතුර තාම උණුද කියලා බලන්න ඕනෑ යයි කියමින් නොරිකෝ නාන කාමරයේ දෙසට ගියාය. දොර ළඟදී මම ඇය අතින් ඇල්ලුවෙමි. මම ඇයගේ දැස දෙස බලාගෙන මද වේලාවක් සිටිමි. මාව මරණ එක මීට වැඩිය හොඳයි. මාව මරන්න. මම ඈට කීවෙමි. දැන් ඉස්සර වගේ නෙවෙයි ඈ කීවාය. ඈ මාගේ අත ගසා දැම්මාය. ඒ වචන වලින් මාගේ මුළු සිරුරම දැවී ගියේය. සැබෑවට එහෙමද? මට ඒක තේරුණා. ඇයි එහෙමනම් මට එන්නයි කිව්වේ? ඈ තම කාමරය තුලට පිවිසුණාය. මමද මාගේ කාමරයට ගොස් ඈ ගිය අවුරුද්දේ මට සිහිවටනයක් වශයෙන් දුන් වෙස් මුහුණ මාගේ සාක්කුවෙන්ගෙන ඈගේ කාමරයේ දොර පසකට තල්ලු කර ඇඳුම් රාක්කයේ මත තැබුවෙමි. ඊළඟට මම මාගේ කාමරයට ගොස් දොර වසා ගත්තෙමි. මට කිසිවක් ගැන සිතන්නට උවමනා නොවිය. මට වමනා කළේ සුව නින්දෙන් නින්දට යාමය. මේ ලොව සියල්ලම අමතක කොට නිවිහැනහිල්ලේ සැතපෙන්නටය. තවත් අවදි නොවන්නට මේ වේදනාවට තවත් ගොදුරු නොවන්නටය. අධික ලෙස වෙහෙස වූ කලකමෙන් අත්පාවල රිදුම කෙමින් අඩු වීගෙන යනු දැනි දැනි මට නිින්ද වැටේනම් මගේ ලාච්චුවේහි නිදන බෙහෙත් ගුලි බෝතලයක්ද තිබුණි. ගත වූ කාලය තුලදී අපමණ වරක් රැ නොනිදා පහන් කිරීමෙන් ගත සිතට වූ පීඩාව ඉවසිය නොහැකි වූ හේයින් මා ඒ බෙහෙත් පාවිච්චි කරන්නට පටන්ගෙන තිබුණි. බෝතලයෙන් භාගයක් පමණ ඉතුරු වී තිබුණි. වතුර උගුරක්වත් නොබී බෝතලයේ හිස්සන තෙක් මා ඒ ගුලි ගිලගෙන ගිලගෙන යන්නට ඇත. අනතුරුව මෙට්ටේ බිම එලාගෙන මම වැතිර ගත්තමි. පළමුවෙන් නිින්ද ගියේ මාගේ කයටය. එක් එක් අවයවයේ එකකට පසු අනික නින්දට වදිනු මාගේ සිතට දැනුනි. එතෙක් වේලා මාගේ සිත අවදියෙන් මේ සියල්ල කෙමෙන් සිදුවන බලා සිටියේය. මා නැගී සිටින්නට තැත් කළෙමි. එහෙත් මගේ අවයව ක්‍රියාත්මකව නැත. අවයවයන්ට පටහැනිව ක්‍රියා කරන්නට යාමෙන් කුමන ඵලයක්ද? අවයවයන්ට ඉඩ දීම ඊට වඩා සැපතකි. තවත් අවදි වන්නට මම බලාපොරොත්තු නොවෙමි. එකෙනෙහි මගේ සිතෙහි වියෝදුකක් හටගැනුනි. ඈත ගම රටෙහි සිටින මාගේ නෑදෑ මිත්‍රයෝ හදිස්සියේ මාගේ සීයට ආහ. මට ඔවුන් තවත් දකින්නට නොලැබේ. ඇයි මා නිදන බෙහෙත් ගිලගෙන ගිලගෙන ගියේ. එහෙත් පසුතැවිලි වීමට උවද මට ශක්තියක් නැත. මාගේ සිතද සිරුරේ අවයවයන් පසුපසේ ගමන් කරයි. නොබෝ වේලාවකින් සියලු ඕනෑ එපාකම් වලින් තොර වූ එකම නිෂ්ක්‍රිය ගතියකටපත් වේ. පසුදා උදේ කිසියෙක් මගේ ඇඟ කනින් සොලවා මගේ කනට ලොකු හඬකින් යමක් කියනු මට දැනුනි. දෙවෙන්දරාසන් මෙන්න පත්තරේ නැගිටින්න මෙන්න පත්තරේ අමාරුවෙන් දැස හැර බැලුව විට මට පෙනුනේ නොරිකෝය. ඈ මා ළඟින් උදේ පත්‍රය දමා මගේ අතෙහි ලියුමක් ලැබුවාය. නිදි මතෙන්ම මම ලියුම කොට්ටේ යටට දැම්මෙමි. ඈදොර වසාගෙන ගියාය. එවලේම මට නැවත නිින්ද ගියේය. මා අවදි වූ විට උණගැනි සිත සුවේ ලැබූ කලකමින් මාගේ අතපය දුර්වල ගතියක් මට දැනුනි. එය අප්‍රසන්න හැඟීමක් නොවිය. එය තියුණු වේදිතයන්ගෙන් තොර වූ උපේක්ෂා සහගත හැඟීමකට සමාන වූවකි. නොරිකෝදුන් ලියුම මම කොට්ටේ යටින්ගෙන කියවා බැලුවෙමි. ඊයේ මුළු රැම මම අවදියෙන් සිටියා. ඔබටත් නිින්ද යන්නට නැතයි මම සිතනවා. ඔබ මගේ වෙස් මුහුණ ආපසු දුන් නමුත් මම ඔබේ වෙස් මුහුණ ආපසු දුන්නේ නැහැ. මම ඔබට ටෝකියෝවට එන්න කීවේ ඔබ සමග නොඑක් දේ කතා කර ගැනීමටයි. ඒත් ඊට අවස්ථාවක් අපට ලැබුණේ නැහැ. ඊයේ මම සිතාගෙන සිටියේ හමුවන පිළිවෙතක් යොදා ගන්නටයි. ඔබ මට කී වචන අසා මම බය වුණා. තාත්තා මලදාසට මා ඉටාගත්තේ සාමාන්‍ය විවාහයක් කරගෙන ජීවත් වෙන්නටයි. ඔබ සමග ඇති කරගන්නා සම්බන්ධකම් විවාහයකින් කෙලවර වන්නට බැරි බව මම දන්නවා. මගේ නෑදෑයින් විරුද්ධ වන බව නිසකයි. මම මැරුණ දාට නකජිමා සෝනට ඇතුළු වෙන්නට කැමතියි. තාත්තත් අම්මත් සමග. දැන් මට විවාහ යෝජනාවක් තිබෙනවා. එයා මම වැඩ කරන කාර්යාලයේ කෙනෙක්. මම එයා කෙරෙහි අමුතුවෙන් පැහැදිලා නැහැ. ඒ උනත් ඒ යෝජනාව පිළිගන්නයි මම අදහස් කරන්නේ. ඔබ ටෝකියෝ නගරයේ ගත කරන කාලයේ හැකිතාක් ප්‍රීතිමත්ව කිරීමට මට පුළුවන් දේ කරන්නට මම සතුටුයි. ඒ ලියුම කියවීමෙන් මා තුළ අමුතු දුකක් හෝ ප්‍රීතියක් හෝ ඇති නොවිය. මාගේ සිත කිසිවක් තියුණු ලෙස අවබෝධ නොවන ගතියකින් එක්තරා ජඩ බවකින් දැවටි තිබුණි. ඒ මා බිව් බෙහෙත් කළ ප්‍රතිඵලය වන්නට ඇතැයි මම සිතුවෙමි. කිසිවක් ගැන තියුණු වේදනාවක් නොවිද මෙවැනි ජඩ බවකින්ම ජීවිතය ගත කළ හැකිනම් කොතරම් සැපතක්ද? එදා දවල් කාලයේහි මම නොරිකෝට පිළිතුරක් ලියා ඇගේ ඇඳුම් රාක්කය මත තැබුවෙමි. ඒ කෙටි ලියුමක් විය. ඔබේ සිත මට දැන් තේරෙනවා. ඒත් ඔබේ දර්ශනය නම් මට පිළිගන්නට බෑ. මලවුන් සඳහා ජීවතුන් පොද කිරීම අපේ දර්ශනයේ උගන්වන දෙයක් නොවේ. තව දවස් දෙකකින් තුනකින් මාගේ අනාගතය ගැන මම කිසිවක් තීරණය කරගන්නවා. ඔබේ ජීවිතේ වාසනාවන්ත වේවායි මම පතනවා. ඊළඟ දවස් කිහිපය තුලදී කෙරුණු කියවුණු සියල්ලක්ම පිළිබඳව මන්ද අවබෝධයකින් යුතුව ඇසූ දුටු දේ සීනකින් මෙන් අසමින් දකිමින් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විහිළු වලට සිනාසෙමින් මම උදේ සවස ගත කෙලෙමි. මාගේ බුද්ධිය තියුණු වන බවක් දැනුණු විට එය නැවත මොට්ට කර ගැනීම සඳහා මම බෙහෙත් ගුලි ගිල්ලෙමි. ඒ සකේ බීමට වඩා හොඳයයි මට සිතුනි. සකේ බීපු විට සිතට ප්‍රීතියක් සහ සැහැල්ලුවක් දැනේ. එහෙත් ඒ කෙලවර වන්නේ මහත් වේදනාවකින් හා බරගතියකින්ය. බෙහෙත් ගුලි ගිලීමෙන් ලැබුණු සැපත ඊට වඩා ස්ථාවර එකක් විය.